නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක කියලා අකුසල විතරක තුනක් තිබෙනවා කියලා. ඒ වගේම නෙක්ඛම්ම විතරකය, අව්‍යාපාද විතරකය, අවිහිංසා විතරකය කියලා කුසල විතරක තුනක් තිබෙනවා කියලා බුදුරජාන් වහන්සේ අපට පෙන්වා දෙනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා මේ අකුසල විතරක මුළුමනින්ම අපට විපත පිණිස පවතින හානිය පිණිස පවතින අයහපත පිණිස පවතින දුක පිණිස පවතින නිවනින් අපව ඈත් කරන දේවල් විදිහටයි බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඒ අකුසල විතර්ක සිතක පවතින තාක් පවතින්න පවතින්න ඒවා බැහැර නොකර සිතක පවත්නකොට වෙන්නේ මොකද්ද? අන්ධයෙක් බවට පත් වෙනවා මිනිස්සෙක්. යමක් දකින්න පුළුවන් ස්වභාවය නැති වෙලා යනවා. අනුවන කෙනෙක් බවට පත් වෙනවා. විමසා බලන හැකියාව නැති වෙනවා. ප්‍රඥාව නිරුද්ධ වෙලා යනවා. දුක් උපදින්න පටන් ගන්නවා. නිවනින් ඈතට යනවා. ඒ අකුසල විතරක සිතක පවතිනකොට බලවත් වෙනකොට සිදුවෙන දේ කුසල විතරක සිතක පවතින පවතින යමක් ඇත්ත ඇති විදිහට දකින්න පුළුවන් හැකියාව ඉපදෙනවා. අන්ධ වෙන්නේ අන්ධ ස්වභාවය නැති වෙනවා. යමක් දකින්න පුළුවන් හැකියාව ඉපදෙනවා. යමක් විමසා බලන්න පුළුවන් හැකියාව ඉපදෙනවා. ප්‍රඥාව ඉපදිලා ප්‍රඥාව වැඩිලා ප්‍රඥාව සම්පූර්ණ වෙනවා. ප්‍රඥාවට හානි වෙන්නේ නැහැ. දුක් පැත්තෙන් ඈත් වෙනවා. දුක් පක්ෂයෙන් ඈත් වෙනවා. නිවනට සමීප වෙනවා. නිවන අවබෝධයේ පිණිස උපකාර වෙනවා. කුසල විතරක සිතක පැවැතීම. ඉතින් මේ ධර්මය අහන අප මේ ධර්මයේ තේරුම් ගනිමින් අකුසල විතර්කවල භයානක බව සහ කුසල විතර්කවල තිබෙන යහපත ගැන අප තුල වැටහීමක් ඇති වෙන්න ඕන. යම් කෙනෙක් මේ ධර්මය අහලා ඒ කියන්නේ කුසල් සහ අකුසල් පිළිබඳ මේ කිව් ධර්මය කුසල විතර්ක අකුසල විතර්ක ගැන කියා දුන් මේ ධර්මයන් අහලා ඔහු තේරුම් ගත්තොත් අකුසල විතර්ක ඒ කාන්තෙන් අයහපත පිණිස පවතින දුක් පිණිස පවතින නිවන අවබෝධය දුරස් කරන දේවල් විදිහට තේරුම් ගත්තොත් ඒ වගේම කුසල විතරක අපට යහපත පිණිස සැපය පිණිස සුවය පිණිස අපේ දියුණුව පිණිස පවතින දේවල් සැපේ උපදින දේවල් අපට විශාල අවබෝධයක් උපදවන දේවල් ඒ සඳහා උපකාරණ දේවල් ඒ වගේම අපට දුකින් නිදහස් වෙලා නිවන අවබෝධ කරගන්න උපකාර වන දේවල් කියලා යමෙක් තේරුම් ගත්තොත් ඒ අකුසල් සහ කුසල් පිළිබඳ තේරුම් ගැනීම ඔහුට අලුත් ජීවිතයක් උපදවා දෙන්න සමර්ථ වෙනවා. ඔහු ජීවිතය පරිවර්තනය කරන්න හේතු වෙනවා. ඒ නිසා මේ දහම් දැනුම අකුසල විතර්ක සහ කුසල විතර්ක පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දී තිබෙන මේ ධර්මය ඊටාම උසස් අතිශය පුලුල් පූර්ණ අවබෝධයක් උපදවන්න හේතු වෙන ධර්මයක් විදිහට අප තේරුම් ගත යුතුයි. එසේ තේරුම් ගැනීම පිණිස අප කල යුත්තේ මේ ඉගෙනගත් ධර්මයට අනුව පෙන්වා දෙන අකුසල විතර්ක සහ කුසල විතර්ක වල ස්වභාවය දැනගෙන ඒ අකුසල විතර්ක සහ කුසල විතර්ක Tamange සිත තුළම පවතින භාවය තේරුම් ගන්න ඕන. අපි මුලින් කළ යුත්තේ කුසල විතරක අකුසල විතරක සහ ඒවායේ ස්වභාවය ධර්මය තුලින් ඉගෙන ගැනීම. අපි ඒක කරනවා නේද කළා. තවදුරටත් කරන්න පුළුවන්. තවදුරට කළ යුතුයි. මක් නිසාද ඒ සම්බන්ධයෙන් පරිපූර්ණ දැනුමක් ඇති වුණා කියලා හිතන්න එපා. ඇති වෙලා නැහැ. ඒ නිසා අපි මේ කුසල විතර්ක සහ අකුසල විතර්ක පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මයන් යලි යලි අහලා දැනගන්න ඕන ඉගෙන ගන්න ඕන. ඒ ඉගෙන ගැනීම ධර්ම ශ්‍රවණය මගින් සිදුවනවා. ඒතර ධර්ම ශ්‍රවණය මගින් සිදුවන්නේ කුමක්ද? කුසල් සහ අකුසල් ගැන ඉගෙන ගැනීම. ඒක නේද අපි කළේ. කුසල විතරක තුනක් ගැන ඉගෙන ගත්තා. අකුසල විතරක තුනක් ගැන ඉගෙන ගත්තා. ඒ වගේ ස්වභාවයන් ගැන යම් දුරකට ස්වල්ප ප්‍රමාණයක් අපි ඉගෙන ගත්තා. ඒ ස්වල්ප ප්‍රමාණය නුවණ තියෙන මිනිසියෙකුගේ සිත අවදි කරන්න ප්‍රමාණවත්. අලුත් ගමනකට පියවර ඔසවන්න ප්‍රමාණවත්. මෙතෙක් ආ රටාව වෙනස් කරන්න ප්‍රමාණවත්. බොහෝ කලක් අනවබෝධයෙන් ගෙවාගෙන ආපු සසර ගමන නතර කිරීම පිණිස වුමනා පළමු පියවර තබන්න ප්‍රමාණවත්. එම වෙන්න නම් ඒ ඉගෙනගත් දේ ගැන අපට විශ්වාසයක් ඇති වෙන්න ඕන භාගතුන් වහන්සේ පෙන්වා දුන් විදිහට මේවා සැබවින්ම කුසල්. මේවා සැබවින්ම කුසල් කියන වැටහීමක් අපට ඇති වෙන්න ඕන. කාම විතරකය කියන්නේ අකුසලයක්. කාම විතරකය නරක දෙයක්, අයහපත් දෙයක්. අකුසල කියන්නේ ඒකයි නරක දේවල් වලට, අයහපත් දේවල් වලට. කාටද Tamanටත් අයහපත්, අනුන්ටත් අයහපත්. ඒ Tamanටත් අනුන්ටත් සියලු දෙනාටම යමක් අයහපත් නම් ඒක අකුසල්. විදිහට අපි තේරුම් ගත යුත්තේ. ඒ විදිහට කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක මුළුමනින්ම අකුසල්. කුසල් මාත්‍රයක් එහි නැහැ. කුසලයක් උපදවන්න බෑ ඒකට. කියලා අපට දැනුමක් තේරුමක් තියෙන්න ඕන. ඒ බඳු දැනුමක් ඇති කරගන්න ධර්ම ශ්‍රවණය ප්‍රමාණවත්. ධර්ම ශ්‍රවණින් තමයි ඒ දැනුම ඇති කරගන්නේ. වෙන ක්‍රමයකින් බෑ. ධර්ම ශ්‍රවණින් ඒ දැනුම ඇති කරගන්න නැතුව එතන ඉහළ යන්න බෑ. නේ? මේ අකුසල විතරකයන් මුළුමනින්ම අකුසල් සැපක් උපදවන්නේ නැති සැපක් උපදවන්න බැරි යහපතක් උපදවන්නේ නැති යහපතක් කවදාවත් උපදවන්නේ නැති මොන විදිහකින්වත් යහපතක් සලසා නොදෙන දේවල් විදිහට තේරුම් ගන්න ඕන. ඒ වගේම කුසල විතර්ක. නෙක්ඛම විතර්කය, අව්‍යාපාද විතර්කය, අවිහිංසා විතර්කය මුළුමනින්ම කුසල් දුකක් උපදවන්නෙම නැහැ. අයහපතක් උපදවන්නෙම නැහැ කියලා අපි තේරුම් ගන්න ඕන. ඒබඳු තේරුමක් උපදවන්න නොගෙන එතනින් එහාට යෑමක් වෙන්නේ නැහැ. එතනින් එහාට ධර්ම මාර්ගයේ යෑමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පළමු වැටහීම ප්‍රථම වැටහීම මූලික වැටහීම ඇති කරගන්න ඕන ඒ වැටහීම ඇති කරගන්නේ ධර්ම ශ්‍රවණයේ මුල් කරගෙන. එතකොට අපි භාගතුන් වහන්සේ පෙන්වා දෙන පෙන්වා දුන් කුසල් අකුසල් ගැන කියා දෙන ඒ කුසල් අකුසල් වලට අයත් කුසල විතරක අකුසල විතරක ගැන අපි ඉගෙන ගත්තා. දැන් අප විසින් කළ යුත්තේ තවදුරටත් ඒ ධර්මයේම මෙනෙහි කරමින් තේරුම් ගනිමින් අර අප කලින් කියා දුන් විදිහට අකුසලයේ අකුසලයක්ම විදිහට තේරුම් ගන්න උත්සාහ කිරීම. කුසලයේ කුසලයක්ම විදිහට තේරුම් ගන්න උත්සාහ කිරීම. ඊළඟට අප තේරුම් ගත යුතු දේ තමයි භාගතුන් වහන්සේ අපට කියා දෙනවා අකුසලයෙන් සැපක් උපදවන්නේ නැහැ. අකුසලයෙන් උපදවන්නේ කුමක්ද? දුකමයි. අකුසලයේ ස්වභාවය තමයි දුක උපදවනවා. දුක් පැත්තටයි අයිති වෙන්නේ. කුසල් වල ස්වභාවය කුමක්ද? සැප පැත්තට අයිති සැප උපදවනවා. අකුසලයේ දුක් පැත්තට අයිති දුක් පක්ෂයට අයිති දුකම උපදවනවා සැපක් උපදවන්නේ නැහැ. කුසලයේ සැප පැත්තට අයිති සැපයි උපදවන්නේ. දුක උපදවන්නේම නැහැ. ඒ විදිහට අපේ දැනුම අපේ වැටහීම පුළුල් කරගන්න ඕනේ. ඊළඟට අපි තේරුම් ගන්න ඕන මේ විදිහට කුමක්ද දැන් අපි අකුසල විතරක තුනක් ඉගෙන ගත්තානේ කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක කියලා නේද ඒ තුනේ ස්වභාවය දැන් අපි දැන් කතා කළා මේ ස්වභාවයන් අපි අප තුල තේරුම් ගන්න ඕන අපේ සිතේ අපේ සිතේම අපි දැන් තේරුම් ගන්න ඕන කාම විතරක ව්‍යාපාද විතරක විහිංසාව විතරක කිනේවා Tamanගෙම සිතේ ඉපදිලා ඒව බලවත් වෙලා ඒවයින් සිතට ඇතිවෙන විපාකය ස්වභාවය තේරුම් ගන්න ඕන. ඒවට අත්දැකීම් ඕන තරම් තියෙනවා මිනිසයාට. කාම විතරක ඇවිදින් ඒවා බලවත් වෙලා ඒව නිසා විඳපු දුක් පීඩා ඕන තරම් තියෙනවා. ඒවා ආය ආය උපදවගෙන විඳවන්න ඕනේ නැහැ. එහෙම උත්සාහ කරන්න එපා. එහෙම කරන්නේ නැහැ. අකුසල් උපදවගෙන ඒකේ විපාක දුකයිද කියලා බලන්නේ නැහැ. එහෙම බලන්න එපා. අකුසල් ඉපදිලා විඳපු දුක් ඔයගලන්ට මතක් තියෙන්න ඕන. නේද? ගින්නෙන් පුච්චෙන ආපහු ගින්න පිච්චෙන කියලා බලන්න එපා. ගින්නෙන් පිච්චුන දේ මතක තියෙන්න ඕන. ඒතරම්ම අඳ බිහිලි වෙලා අපිට මොකුත් කරන්න බෑ. නේද? අපිට කාම විතරක ඉපදලා ඒව නිසා ඇතිවෙච්ච දුක් පීඩා, තැවුල් ඕනතරම් ඇති ජීවිතේ. ඒවා සිහි කරගෙන බලන්න ඕනේ. ඒ විතර්ක දුක් සහිතයි දුක් පීඩා සහිතයි සැප නෑ කියලා තේරුම් ගන්න ඕන. ඒක තමාගේ සිත ගැනම තමා විසින් විමසා බලලා තේරුම් ගත යුතු දෙයක්. ඊළඟට ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. මේ අකුසල විතර්ක කොයික වුණත් තමන්ගේ සිතේ ඉපදිච්ච යම් වෙලාවක් ඇද්ද? ඒ අකුසල විතර්ක යම් වෙලාවකද පැවතුනේ සිතක ඒ හැම මොහොතක්ම දුක් සහිතයි, පීඩා සහිතයි, තැවුල් සහිතයි, කිලිටි සහිතයි සුවයක් ඇත්තෙම නැහැ. බලවත්සේ අපහසුතාවයෙන් වාසය කළා කියලා තමන තේරෙන්න ඕනේ. එහෙම අතීතයක් නැද්ද? එහෙම අතීතයක් අපිට නැද්ද? අපිට එහෙම අතීතයක් තියෙනව නේද? ආන් ඒ දෙසට යොමු වී බැලීම පිණිස අපට අවංක බව කල්පනාව තියෙන්න ඕනේ. එතකොට අපට ඒ විදිහට ඉගෙනගත් ධර්මය ඉගෙනගත් ධර්මයේ කුමක්ද? මෙයයි කාම විතරක, මෙයයි අකුසල විතරක, මෙයයි විහිංසාව විතරක මේ විදිහ අපි ඉගෙන ගත්තා නේද? ඒක අපේ දහම් දැනුම. ධර්මයේ දන්නා බව. ඒව මතක තියෙනවා නම් ඒ ධර්මයන් මතක තියෙනවා නම් ඒකට තමයි ධර්මයේ දන්නවා කියලා කියන්නේ. ඊට පස්සේ ධර්මයේ අසා දැනගත් දැනගත් ධර්මයේ තේරුම් ගැනීම පිණිස තවදුරටත් විමසා බලද්දී ඒක ඇත්තයිම කියලා තේරෙනවා අපට. ඒව අකුසල්ම කියලා තේරෙනවා. ඒ විදිහට තේරෙන කෙනා තමන් තුළම ඒ අකුසල් ඉපදිලා දුක් පීඩා විඳි බව එයාට තේරෙනවා. ඒ තමන්ගේ සිතම විමසා බලද්දී ආන් ඒ විදිහට තමන්ගේ සිතම විමසා බලනකොට තමන් තුළම අකුසල විතරක ඇවිල්ලා දුක් විඳපු විදිය, පීඩා විඳපු විදිය, යලි යලි ඒ වගේ අකුසල විතරක එනකොට දුක් විඳින විදියවල් තේරෙනවා. එතකොට එයා තමන් තුළම අකුසලයේ අඳුරනවා. තමන් තුළම අකුසලයේ අඳුර ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. තමන් යම් පීඩාවක් විඳිනවා ඒ පීඩාව කුමක් නිසාද කියලා තේරෙන කලක් එනවා. තමන් පීඩාවක් වින්දනම් ඒ පීඩාව කුමක් නිසාද කියලා තේරෙන කලක් එනවා. දැන් ඕගොල්ලෝ ඕන තරම් මේ හැම කෙනෙක්ම අඬලා ඇති, වැළපිලා ඇති, ශෝක කරලා ඇති නේද? පපුටත් වලින් ගහගෙන අඬලා ඇති. නොකා නොබී අඬලා ඇති. කන්ට බැරි වෙන විදිහට දුක් විඳලා ඇති. ඒතර ධර්මය අහපු අය ධර්මය තේරුම් ගත්ත අය ඒ තමාගේ ජීවිතේට නැඹුරු වෙලා Tamanට සිදුවෙච්ච දේ ධර්මයට අනුව ගල්පා බලනකොට තේරෙනවා ඇත්ත නේනම් අපි මෙහෙම වින්දානේ. අපි මේ විතර දුක් වින්දානේ. අපිට තාම මේ දුක ඉවරයක් නැහැනේ. මේ සුළු දෙයින් අපිට ආයෙ හිටපත් වෙනවනේ. කියලා දකින්න පුළුවන් කලක් එනවා. ඒක දකින්නේ කොහෙන්ද? තමන්ගේ තුල නේද? තමන් තුල ඒ ගානට ධර්මය පුරුදු කරොත් එයා සංසුන් කෙනෙක් බවට පත් වෙනවනේ. අපි ගොඩාක් දුර නෙමෙයි. ওই මට්ටමට ධර්මය පුරුදු කරොත්. ඇසූ ධර්මය ඇත්තයි කියලා පිළි අරගෙන. ඇසූ ධර්මයේ සත්‍ය දෙයක් කියලා පිළි අරගෙන. ඇසූ ධර්මයේ කවදාවත් බොරුවක් වෙන්නේ නැහැ. මේටත් වඩා සත්‍යක් මේ ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඒකාන්තයෙන් සත්‍ය දෙයක්, පරිපූර්ණ දෙයක් කියලා තේරුම් අරගෙන ඒ ධර්මයේ තමාගේ ජීවිතය තුළ විමසා බලන්න පුරුදු වුණොත් එපමණකින් මෙයා බහැර දේවල් ලෝකේ දෙහා බල බලා අර සිත විසිරුවාගෙන වාසය කරන ස්වභාවය වලකිලා Tamanගේ ජීවිතයේ දෙසට යොමු වෙලා යම් සංසිඳීමක් උපදවගත කෙනෙක් බවට පත් වෙනව නේද? නේද? යම් කෙනෙක් ඇවිල්කොත් එහෙම ඔයා ඔයාගේ කාමරේ නැත්තම් gedara කිලිටි කියලා යමෙක් ඒක පිළිඅරන් හොයලා බැලුවොත් එයා බාහිර දේවල් බලන ස්වභාවය අඩු වෙනවනේ. Tamange ගියස්ස බලනවනේ. නේද? ඒ වාගේ මේ අකුසල ස්වභාවයන් ගැන විමසා බලන්න පටන් ගත්තොත් යම් වෙලාවක සිට යම් මොහොතක සිට එයාගේ සිත බහැරට දුවන ස්වභාවය අඩු වෙනවා. එයාට කරන්න වැදගත් කටයුත්තක් තියෙනවා. ඒකයි බහැරට යන්නේ. අපට කළ යුතු වැදගත් දෙයක් නැත්තම් ඉබාගතේ හිත යනවා. අපිට කරන්න අතිශය වැදගත් දෙයක් තියෙනවා නම් ඒ වැදගත් දේ කිරීම පිණිස හිත යොමු කරනවා නම් සිත එහෙම යන්නේ ඒ වැදගත් දේ කිරීම පිණිස හිත නැමෙනවා. ඒ සඳහා අපට කරන ක්‍රියාවේ වැදගත් භාවය ගැන තේරුමක් තියෙන්න ඕන. එතකොට අපි මේ විදිහට අකුසල විතරක ගැන තේරුම් අරගෙන අපතුලේ අකුසල විතරක අඳුර ගන්න උත්සාහ කරනකොට ඒ අකුසල විතරක නිසා අප විඳින දුක් විඳි දුක් ගැන තේරුම් ගන්නකොට ඒ විදිහේ තේරුම් ගනිද්දී ඒ දුකෙන් පීඩා විඳින කෙනා දුකෙන් පීඩා විඳින කෙනා ඒ දුක් උපදින අකුසලයට කැමති වෙන්නේ නැහැ. එයා ඒ අකුසලට අකමැති වෙනවා. ඒක ස්වභාවයක් ධර්මතාවයක්. අන්නේ ස්වභාවය ඉපදිනකොට නූපන් ධර්මය ඔබ තුළ ඉපදින්න පටන් ගන්නවා. කලින් එහෙම දෙයක් ඉපදිලා නැහැ. කලින් ඔබ ආයාසයෙන් ගලපලා බලනවා ජීවිතයේ ධර්මය. ජීවිතේ ගලප ධර්මයෙන් ගලපලා බලද්දී තමයි ඔබට තේරෙන්නේ මේ අකුසල විතරක මගේ සිතේ තියෙනවා. මේවා තිබුණා. දැනුත් තියෙනවා. මේ අකුසල විතරක නිසා මම බොහෝ දුක් විඳිනවා. පීඩා විඳිනවා. ඕල ගන්න බැරි දුක් විඳිනවා. කියලා ඔබ අකුසලයටත් ඒ අකුසල විතරක වලටත් අකමැති වෙද්දී ඔබේ දුකට අකුසලයට කැමති නැති හිතක් ඔබ තුල ඉපදිනවා. මේවයින් බේරෙන්න පුළුවන් කියන අදහස මේ අකුසලයෙන් බේරෙන්න පුළුවන් මේ දුකින් බේරෙන්න පුළුවන් බේරෙන්න ඕන කියන අලුත් සිතුවිලි උපදින්න පටන් ගන්නවා. කලින් නොතිබූ අලුත් සිතුවිලි. ජීවිතේ අලුත් වෙන්න පටන් ගන්නවා. අලුත් පැත්තකට නැමෙනවා. නිදහස් වෙන්න හිතෙනවා. නිදහස් වෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට අප ඉගෙන ගත්ත කුසල් ගැන, කුසල විතරක ගැන. නෙක්කම විතරකය, අව්‍යාපාද විතරකය, අවිහිංසා විතරකය ගැන ඉගෙන ගත්තා. එතර අප අපේ සිතේ ඒ කුසල විතරක ගැනත් සොයා බලනකොට අපිට තේරෙන කලක් යනවා මේ කුසල විතරකය මේ නෙක්කම විතරකය මේ අව්‍යාපාද විතරකය මේ අවිහිංසා විතරකය. ඒතර ඒ විතරක තමන්ගේ හිතේ පවත්වනකොට තේරෙනවා මගේ හිතේ කුසල විතරක පවතිනකොට පහසුයි. ඒවයින් පීඩාවක් එන්නේ නැහැ. අකුසල විතරක පවත්වනකොට පීඩාවක් එනවා කුසල විතරක වල පීඩාවක් එන්නේ නැහැ කියලා තේරෙන කලක් එනවා. එතකොට යාගේ අලුත් සිතුවිලි යලි හට ගන්නවා. කුසල් වඩන්න ඕනේ කියලා හිතෙනවා. අකුසල් බැහැර කරන්න ඕනේ. කුසල් වඩන්න ඕන කියන හිතක් එනවා. ඇයි කුසල් සිතුවිලි පහසුයි දුකක් නැහැ පීඩාවක් නැහැ සංසිඳීමක් තියෙනවා අකුසල් දුකක් පීඩාවක් සංසිඳීමක් නැහැ විඳවන්න අමාරුයි ඉතින් මේ ඔක්කොම දකින්න ඕන තමන්ගේ සිතේ තමන්ගේ සිත තුළ දකින්න පුළුවන් දැකිය යුතු දේවල්. ඒ විදිහට තමන්ගේ සිතේ ස්වභාවය තේරුම් ගන්නකොට සිතට ප්‍රබෝධයක් ඇති වෙනවා. එයාට තේරෙනවා මේ තමයි අකුසල්. මේ තමයි කුසල්. ඒතර එයා ධර්මයෙන් අසා තිබෙන දේ දකින්න පටන් ගන්නවා. ලොකු සතුටක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ දේ නේද මේ? බුදුරජාණන් වහන්සේ මේක තමයි කියලා දුන්නේ කියලා තේරෙනවා. ඒක තමයි ධර්මයේ දකින්නවා කියලා කියන්නේ. ධර්මයේ ඒ විදිහට දකිද්දී සිත අලුත් වෙනවා. නැවුම් සිතක් ඉපදෙනවා. අලුත් සිතක් ඇති වෙනවා. ඒ විදිහේ අලුත් සිතක් ඉපදෙන කෙනා ධර්මයට ආසයි. තවදුරටත් එයා ධර්මය අහන්න කැමතියි. තවදුරටත් මේ අලුත් වෙච්ච දේ දැනගන්න කැමතියි. ඒතොර එයා තවදුරටත් සිත ගැන විමසද්දී එයා කුසල විතරක කුසල විතරක හඳුනන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඒ අකුසල විතරක කොහෙන්ද උපදින්නේ කුසල විතරක කොහෙන්ද උපදින්නේ කියලා එයා තේරුම් ගන්න සමර්ථ කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක ඒවා සියල්ල අකුසල්. ඒ අකුසල් ඉපදෙන්නේ අකුසල් වලින්මයි. කාම විතරක උපදින්නේ කුමකින්ද? කාම විතරක උපදින්නේ ලෝභය නිසා ලෝභයක් යමකට ලෝභයක් නැත්තම් අකුසල විතරක උපදිනවද? කාම විතරක උපදිනවද? උපදින්නේ නැහැ. දැන් කාම විතරක කියලා අපි තේරුම් ගත යුත්තේ මොනවද? අපි මිහිරි කන බොන දේවල්. රස මිහිරි කන බොන දේවල් ගැන ආසාවල්, ප්‍රාර්ථනාවන්, ගුණ කියන දේවල් ඇති වෙනවා. අසවල් කෑම නම් හරි ෂෝක්, හරි ගුණයි. අනේ ඒවා කන්න නැත්තම් තව තවත් ලැබෙනවා නම් හොඳයි කියලා සිතුවිලි එනවා හිතන්නේ. අන්න ඒවා කාම විතරක. ඒතර ඒ කෑම වර්ග ගැන ලෝභයක් නොතිබුණා නම් ඒ විතරක එනවද? එන්නේ නෑ නේද? ඈ අපිට රන් ආභරණයක් රත්තරන් ආභරණයක් ගත්තම ෂා හරි ලස්සනයි හරි වටිනවා මේක පළඳපුවහම මම අසවලා වගේ මේ වගේ හැඩයි තවත් මේ වගේ දෙයක් ගන්න නැත්තම් මේ වගේ වර්ණාවක් එනවා හිතේ නේද? වර්ණනා කිරීම හිතේනවා. ඒවා කාම විතර්ක. ඒ රන් ඒ රණ ගැන, ඒ ආභරණය ගැන ආසාවක් නොතිබුණා නම් ඒ විතර්ක එනවද? නෑ නේද? පැහැදිලිනේ? ඒතර තේරුම් ගන්න කාම විතර්කය කියන දේ ඉපදුනේ කුමක් මුල් වෙලාද? අර ලෝභය මුල් වෙලා. ව්‍යාපාද විතර්කේ අසවලා මට මෙහෙම ගැහුවා බැන්නා කියලා හිතුවිලි එනවා. එතකොට මේ ව්‍යාපාද විතරකේ කුමක් මුල්ල දෙන්නේ? ද්වේෂය මුල් වෙලා. හිතේ ද්වේෂය කියන දේ නැත්තම් කෙනෙක් බනිනවා අපිට. හරි? අපිට මිනිස්සු බනිනවා කියලා හිතන්න. ද්වේෂය නැත්තම් අසවලා මට බැන්නා කියලා පීඩාව කරනවා අපිට. එන්නේ නැහැ. අපේ හිතේ ද්වේෂය කියන දේ හිත ආශ්‍රය තියෙනවා නම් මූලික වශයෙන් ඒ අකුසලේ තියෙනවා නම් කෙනෙක් බැන්නොත් එහෙම කෙනෙක් නිඳා කළොත් අපේ දේ කඩවඩ ගත්තොත් අපට හිතෙනවා අසවලා මට බැන්නා අසවලා මට නිඳා කළා මගේ දේ කඩවඩා ගත්තා කියලා හිතෙන්න පටන් ගන්නවා. ඒතර ඒ ඒ විතර්ක වලට කියනවා ව්‍යාපද විතර්ක. ඒ ව්‍යාපද විතර්කේ හටගatti කොමකද? ද්වේෂය නැමැති තනි. ඒක තමයි බීජය. පැහැදිලිද? එතකොට ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල් අකුසල මූලයන් නිසා තමයි ඒකා විතරක ව්‍යාපාද විතරක විහිංසාව විතරක හටගන්නේ. ඒ අකුසල මූලයන් නිසා. ඒතර යම් කලකදී අපට තේරුණොත් අපි මේ බඩමුට්ටු ආදී දෙයට එහෙම තමයි කාමභෝගී දෙයට ආසයි. ලෝභය තියෙනවා. ඒතර ලෝභ ද්වේෂ මෝහ අපි තුල තියෙනවා. ඒවා නිසා තමයි මේ අකුසල විතරක එන්නේ කියලා අපට අප තුලම තේරුමක් ඇති වෙන්න ඕන. එතකොට යාට තේරෙනවා අකුසලයක් තේරෙනවා අකුසල මූලයක් තේරෙනවා. මේ තමයි කාම විතරකේ මේ තමයි ව්‍යාපාද විතරකේ මේ විදිහට තේරෙනවා ඒවා හටගන්නේ මේ ලෝභ ද්වේෂ මෝහ තියෙන තාක් කියලා තේරෙනවා. කුසල් ගැනත් ඒ විදිහටම තේරෙනවා මේ තමයි කුසල විතරක මේ තමයි කුසල්. දැන් අලෝභය තියෙනවා නම් ලෝභ රහිත බව මුල් කරගෙන කාම විතරක එනවා. ලෝභ රහිත බව අසුරු කරගෙන කාම විතරකයක් එන්නේ නැහැ. නේද? එතකොට ලෝභ රහිත බව මුල් කරගෙන මොකක්ද එන්නේ? නෙක්කම විතරකය. අපිට ලෝභ රහිත බව තියෙනකොට නෙක්කම විතරකේ හට ගන්නවා. නෙක්කම විතරකේ උපදවන්න පහසුයි. එහෙනම් ලෝභ රහිත බව තමයි අපට පහසු වෙන්නේ. ඒ විදිහට අපි අපි තුළම තේරුම් ගත්තොත් අකුසල් සහ කුසල් මූලයන් කුසල් සහ කුසල් මූලයන් ඒක අපට ලොකු දැනුමක් ලොකු වැටහීමක් බවට පත් වෙනවා. ඒතර යම් කෙනෙක් බලන්න මේ ලෝභය, ద్వේෂය ආදී දේ නිසා සිතේ අකුසල විතර්ක මතුවෙලා ඒව බලපවත් වෙලා යලි යලි ලෝභ, ද්වේෂ, මොහම වැඩෙනවා. ඒ විදිහට වැඩෙන්න වැඩෙන්න අකුසල වැඩෙන්න වැඩෙන්න මහා දුක් පීඩා හට ගන්නවා කියලා යමකට තේරෙනවා. එයා ලෝභ ද්වේෂ මෝහ වලට අකමැති වෙනවා. ලෝභ ද්වේෂ මෝහ දුරු කරන්න ඕනෑ කියන කැමැත්ත යතුල ඇති වෙනවා. ඉතින් Taman තුළම මේ අකුසල් සහ කුසල් අකුසල් මුල් සහ කුසල් මුල් ගැන වැටහීමක් ඇති කර ගන්නකොට ඒ වැටහීම් මුල් වෙලා එයා තුළ ඇති වෙන අලුත්ම අදහස තමයි බලවත්ම අදහස තමයි ලෝභ දේශ මොහ දුරු කරන්න ඕනෑ කියන අදහස. එයා තුලම යම් වැටහීමක් නිසා ඇතිවෙච්ච දෙයක් ඒක. මොකද්ද මේ වැටහීම? ලෝභ දේශ මොහ නිසායි අකුසල හටගන්නේ. ඒ අකුසල් ඒකාන්තයෙන් දුක් සහිතයි පීඩා සහිතයි. ඒවා තියෙනකන් සූපහසුවක් නැහැ කියන වැටහීම තියෙනවා. ඒ වැටහීම ඇතුව ඒ වැටහීමත් එක්ක ලෝභ දේශ මොහ දුරු කරන්න ඕනෑ කියන තියුණු ආශාව කැමැත්ත ඒ ආශාව බලවත් වෙනවා තියුණු වෙනවා. ඉතින් ආන් මේ විදිහට අපි ධර්මී පුරුදු කරගත්තොත් අපේ ජීවිතය අලුත් වෙන්න පරිවර්තන වෙන්න පටන් ගන්නවා. යම් කෙනෙක් තුල ලෝභ දේශ මොහ අලෝභ අද්වේෂ අමෝහ කියන ඒ අකුසල මූලයන් ගැන වැටහීමක් ඇතුව කුසල් අකුසල් විතර්ක ගැන වැටහීමක් ඇතුව තමා තුළම ඒවා දකිමින් වාසය කරනවා නම් ඒ අකුසල් දුරු කරන්න ඕන කුසල් උපදවන්න ඕන රාග ද්වේෂ මොහ දුරු කරන්න ඕන කියන බලවත් ආසාවන් ඉපදිලා ඒ ආසාවන්ම බලවත්ව වැඩෙනවා නම් එයා නිවන් මගට එනවමයි නිවන් මගෙන් බැහැරට යන්නේ නැහැ. ඉතින් තේරුම් ගන්න යමෙක් ඒ විදිහට අකුසල විතරක කුසල විතරක ඒ අකුසල මූලයන් කුසල මූලයන් තමා තුළම තේරුම් ගන්නවා නම් මේ තමයි අකුසලයේ මේ තමයි කුසලයේ මේ අකුසල් හටගන්නේ ඒකාන්තයෙන් ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මේ විදිහට තේරුම් ගන්නවා නම් තමන් තුළම ඒ තේරුම් ගැනීම ඒ වැටහීම සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියන්නේ ඒකයි ඉතින් ඒ බඳු වැටහීමක් තුළ ඉන්න කෙනා ලෝභ ද්වේෂ මොහ දුරු කරන තියුණු ආසාව වඩනවා. එයා තුළ තියෙන අලුත් ආසාව තමයි කෙලෙස් දුරු කරන්න ඕන කියන ආසාව. පිරිසිදු සිතක් ඇති කරගන්න ඕන කියන ආසාව. ඒ ආසාව තමාව පීඩාවටපත් කරන්නේ ඒ ආසාව තමාව පීඩාවටපත් වෙනවා නම් පීඩාවටපත් කරන්නේ වැටහීමක් නැතුව බොරුවට ඇති කරගත් ආසාවයි. සමහර අය සමාධිය ඇති කරගන්න ඕන රහත් වෙන්න ඕන කියලා හිතනවා. හිතේට අන්තර පීඩාවෙන් ඉන්නවා. ඒ තේරුමක් නැතුව ඇති කරගන්න ආසාවක්. අකුසල් කුසල් ගැන තේරුමක් ඇතුව තේරුමකින් යුක්තව ඒ අකුසල් දුරු කරන්න ඕන කියලා හිතන කෙනාට පීඩාවක් එන්නේ එයා හේතුව තමයි එයා සම්මාදිට්ඨිය යුක්තයි. සම්මාදිට්ඨිය කියලා කියන මුළුමනින්ම කුසල්. සම්මාදිට්ඨිය යුක්ත කෙනා තුළ පැටලිල්ලක් ඇති වෙන්නේ නැහැ. එයා ඍජු අදහසට පැමිණෙන කෙනා. ඒ නිසා හොඳට කුසල් අකුසල් ගැන තේරුම් ගන්න ඒ Tamanගේ සිත තුළම මේ කුසල් අකුසල් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒක තමයි අපිට සාර්ථක ආරම්භයක් ඇති කරගන්න තියෙන විදිය. දැන් බලන්න යම් කෙනෙක් ඉන්නවා කුසල් අකුසල් ගැන වැටහීමක් නැහැ. මේක කුසල් මේක අකුසල් කියලා තේරෙන්නේ නැහැ. තේරුම් ගන්නෙත් නැහැ. මේක කාම විතරකේ මේක ව්‍යාපාද විතරකේ මේ ආදි වශයෙන් තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක නරකයි කියලා තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැති කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. එයාගේ තුල කාම විතරකයක් එනවා. ව්‍යාපාද විතරකයක් එනවා. විහිංසාව විතරකයක් එනවා. එයා ඒක තේරුම් ගන්නේ නැහැ නරකයි කියලා. උත්සාහ කරන්නේ නැහැ ඒකේ ආදීනව තේරුම් ගන්න උත්සාහ ගන්නේ නැති කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. එතකොට එයා තුල කාම විතරකයක් ආපුවම ඒ කාම විතරකය එයා බැහැර කරනවාද? බැහැර කරන්නේ නැහැ. ඇයි එයා ඒ ගැන උනන්දු වෙන්නේ නැහැ. එයා බැහැර කරන්නේ නැහැ. ව්‍යාපාද විතරකේ බැහැර කරන්නේත් නැහැ. විහිංසාව විතර්කේ බැහැර කරන්නේ නැහැ. ඇයි බැහැර නොකරන්නේ? ඒක නරකයි අකුසල් කියන වැටහීම නැහැ. සම්මා දිට්ඨියක් නැහැ. ඒතර ඒ ගැන ඒ අකුසල විතර්කයේ අකුසල විතර්කයක් විතර නොදන්න කෙනා ඒක පවත්නවා. ඒතර යාගේ සිත අකුසල විතර්ක තුල පවතින්නේ. මිත්‍යා සංකප්ප කියලා කියන්නේ ඒක. නේද? ඒ අකුසල විතර්කම බලවත් වෙන්න වෙන්න වෙන්න. එයාගේ වචනය අයහපත් වෙන්න පටන් ගන්නවා. ඒක අපට තේරෙනව නේද? යම් කෙනෙක් තුළ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක බලවත් වෙන්න වෙන්න වෙන්න. මුලින් සිතේ තම බලවත් වෙන්නේ. සිතේව බලවත් වෙන්නේ ඇයි? ඇයි මේ විතර්ක බලවත් වෙන්නේ? ඒවා නරකයි කියලා නොදන්නකම. ඒවා අයහපත් කියලා නොදන්නකම. දැන් අපේ ගෙදරක පුංචි ගින්නක් හට ගන්නවා. ඒ ගින්න භයානක කියලා අපි දන්නේ නැත්තම් දැන් පුංචි ළමයෙක් විතර කිනොට බඩගාගෙන යන ළමයෙක් ඉන්නවා ගෙදර. අනික කවුරුවත් නැහැ. ගේ පැත්තකින් පුංචි ගින්නක් හට ගන්නවා. මොකද වෙන්නේ? ඒ ළමයා දුවල පැනලා ගිහිල්ලා ගින්න නිවන්න හරි තව කෙනෙකුගේ උදව් ගන්න හරි උත්සාහ කරනවද? නෑ තේරෙන්නේ නෑ. ඒ ගින්න වැඩි වෙලා වැඩි වෙලා එනවා. කාමරයක් විතර දැවිලා යනවා. ඒත් ඒ ළමයාට පේනවා. ඒ ළමයා ගින්න නිවන්න උත්සාහයක් හෝ තව කෙනෙකුට මේක කියන්න හරි උත්සාහයක් ගයිද? ඒ ළමයාට රශ්නි දැනෙද්දී අඬයි කියලා ගහච්චරයි. නේ? ඒ වගේ තමයි සිතේ නැගෙනගෙන අකුසල විතරකේ නිසා සිත ගිනි ගනිද්දී ඒක අකුසල කියලා නොදන්න කෙනා දුරු කරන්න හිතන්නේ ඊට පස්සේ යාට වෙන්නේ ඒ අකුසල විතරකේ පාලනය කරන්න බැරුව ඒක මුල් කරගෙන වචන ඇති වෙනවා. නේද? බනිනවා කියලා කියන්නේ බනිනවා පරුස වචන කියනවා රණ්ඩු කරනවා ඒ ඔක්කොම මොනවද? අර භාගතුන්ස පෙන්වන්නේ වාද විවාද කරනවා කියලා. වාද විවාද කරනවා වචන කියන ආයුධ වලින් එකිනෙකාට හිංසා කරගන්නවා කියන්නේ. ඒතර බලන්න වචනේ රළු වෙලා වචනේ නපුරු එකක් බවට පත් වෙලා කොතනද මුල එතන? ඒ වචනේ රළු උනේ කොහොමද? වචනේ රළුනේ රළු ස්වභාවයේ උපදවන විතර්ක නිසායි. ඒ විතර්ක වලින් තම වචනේ උපදින්නේ නේද? ඒ විතර්ක පාලනය වුණා නම් රළු වචන එන්නේ නැහැ. නමුත් ඒ විතර්ක පාලනය නොවුනේ ඇයි? ඒක නරකයි කියලා එයා තුළ වැටහීමක් නැති නිසා. බලන්න සම්මා දිට්ඨියෙන් තොර කෙනා තුළ සම්මා සංකප්පේ නැහැ. දැන් යම් කෙනෙක් ඉන්නවා මේ අකුසල විතරක නරකයි අකුසල් දුක් සහිතයි දුක් පක්ෂයට වැටෙන්නේ කියලා ඒ අකුසල විතරක ගැන අවබෝධයක් තියෙනවා. කුසල විතරක ගැනත් අවබෝධයක් තියෙනවා. ආන් ඒ බඳු අවබෝධයකින් යුක්ත කෙනෙක් ගේ හිතේ අකුසල විතරකයක් ඇති වෙනවා. ඒ අවබෝධය නිසා ඒ අකුසල විතරකය පාලනය කරනවා. ඒ අකුසල විතරකයට බයයි ලැජ්ජයි පාලනය කරනවා. ඒක බලවත් වෙන්න දෙන්නේ නැහැ. බලවත් වෙන්න දෙන්නේ නැත්නම් ඒ විතරකේ මුල වෙලා වචන මත වෙනවද? වචන මත වෙන්නේ නැහැ. දැන් ඔබට තේරෙනවද සම්මා දිට්ඨිය නිසා සම්මා සංකප්ප උපදින්නේ මෙහෙමයි කියලා. නේද? එන යම් කෙනෙක් තුළ අකුසල විතර්කම බලවත් වෙලා එනවා නම් ඒකෙන් අපි තේරුම් ගත යුතු කුමක්ද? අකුසල විතර්ක බලවත් වෙලා එනවා. පාලනයක් වෙන්නේ නැහැ. පාලනයක් වෙන්නේ නැහැ. පාලනයකට ඌමනාවක් නැති නිසායි. ඌමනාවක් තියෙනවා පාලනය වෙනවා. ඒ පාලනය කෙතෙක් දුරට අප පාලනය කළ යුතුද? මූලික වශයෙන්. අකුසල විතර්කයේ මූලික වශයෙන් කෙතෙක් දුරට අපි පාලනය කරගෙන සිටිය යුතුද? අපි සම්පූර්ණයෙන් අයින් කර අයින් වෙන්නකම් උත්සාහ කරන්න අයින් කරගන්නම ඕන. මම කියන්නේ මං අහන්නේ මූලික වශයෙන් කරන්නේ පාලනය කිරීමක්නේ නේද? ඒ පාලනය උපරි අවම වශයෙන් කොච්චර කළ යුතුද? වචන මතු නොවෙනකම්. වචන මතු වෙනොත් එහෙම ඒ විතර්කයේ මුල් වෙලා වචන ඇති වුණොත් අසාර්ථක වෙනව නේද? ලොකු අසාර්ථක භාවයක්. මොකද සිතේ අකුසල විතර්කයක් ඇවිල්ලා බලවත් වෙලා තිබ්බහම එයින් Tamanට පීඩාවක් තියෙනවා. ඒක ඇත්තයි. අපි කොහොම හරි උත්සාහ කරලා ඒක පාලනය කරොත් කොහොම හරි කියලා බෑ. පාලනය වෙන්නේ කුමක් මුල් වෙලාද? ඒක නරකයි අකුසල කියලා දැන ගැනීමේ අවබෝධයත් එක්කයි. ඒ අවබෝධය තමයි අකුසල විතරකේ පාලනය කිරීම පිණිස තියෙන හොඳම දේ. අවබෝධය සම්මාදිට්ඨිය. ඒතර අකුසල විතර සම්මාදිට්ඨිය යුක්ත කෙනා තුළ මිත්‍යා සංකප්පයක් ඇතිවෙනාම පාලනය වෙනවා. ඒ පාලනේ මුල් වෙලා ඒක වචන බවටපත් වෙන්නේ නැහැ. ඊතර බලන්න සම්මාදිටිය යුක්ත කෙනා තුළ මිත්‍යා සංකප්පේ පාලනය වෙනවා. එයා තුළ සම්මා සංකප්ප ඉපදිනවා. මිත්‍යා වචන අයින් වෙන්න පටන් ගන්නවා. පැහැදිලි නේද? ඒ විදිහට සම්මාදිටිය යුක්ත කෙනා තුළ සම්මා සංකප්ප උපදිනවා. මිත්‍යා සංකප්ප බැහැර වෙනවා. සම්මා වාචා ඉපදිනවා මිත්‍යා වාචා බැහැරෙනවා. රළු වචන, බොරු, කේලම්, පරස වචන, හිස් වචන ආදී එයාතුලින් නැති වෙලා. නැති වෙන හේතුව ඒ අකුසල විතරක පාලනය වෙන නිසා. යම් තැනක අකුසල විතරක පාලනය වුණොත් මිත්‍යා වාචා ඉස්මතු වෙන්නේ නෑ නේද? දැන් ඔබට ඒක පැහැදිලිනේ? ඈ? කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක බලවත් වෙන්න දෙන්නේ නෑ. පාලනය කරනවා. හිතාමතා පාලනය කරනවා. කොහොමද පාලනය කරන්නේ? මේක නරකයි. භයානකයි. මේවා අකුසල්. විදිහට කල්පනා කළා තේරුමකින් ඒවට ඉඩ දෙන්නේ නැහැ. මේ අකුසල විතරකේ මට හොඳ නැහැ, අනුන්ටත් හොඳ නැහැ, සිළු දෙනාට හොඳ නැහැ. කියලා තේරුම් ගනිමින් එහි ආදීනව කල්පනා කරමින් අකුසල විතරකේ බැහැර කරනවා සිතින්. ඒ විදිහට උපදින උපදින අකුසල විතරක සිතින් බැහැර කරොත් යම් කෙනෙක් ඔහු තුළ මිත්‍යා වාචා ඉපදෙනවද? ඉපදෙන්නේ නැහනේ. දැන් පැහැදිලි නේද? බොරුව, කේලම, පරුස වචන, හිස් වචන ඉපදෙන්නේ නැහැ දැන් තේරුම් ගන්නේ නම් සම්මා දිට්ඨියත් එක්ක සම්මා සංකප්ප ඉපදෙනවා. සම්මා දිට්ඨි නැත්නම් සම්මා සංකප්ප ඉපදෙන්නේ නැහැ. එතන සම්මා දිට්ඨිය තියෙන කෙනාට සම්මා සංකප්ප තියෙනවා. සම්මා දිට්ඨියත් සම්මා සංකප්පත් තියෙන තැන සම්මා වාචා තියෙනවා. එයා තුළ මිත්‍යා දෘෂ්ටිය බැහැර වෙලා. ඊළඟට එයා තුල මිත්‍යා සංකප්ප බැහැර වෙලා. මිත්‍යා වාචා බැහැර වෙලා. ඒතර සිතින් රළු අකුසල විතර්ක බලවත් වෙන්නේ නැත්තම් රළු වචන භාවිත වෙන්නේ නැහෙනේ. රළු වචන ඉන්නේ නැහෙනේ. එහෙම කෙනෙකුගේ කායික ක්‍රියාව රළු වෙයිද? ඈ රළු කියලා කියන්නේ සතුන් මරණ එක, සොරකම් කරන එක, වැරදි කාමසේවනය කරන එක. මේවා රළු දේවල්. රළු කියලා කියන්නේ තමන්ටත් හානි අනුන්ටත් හානි කරන දුක උපදවන දේවල්. ඒතොර යම් කෙනෙකුගේ හිතේ මේ තරහ සිතුවිලි බලවත් වෙන්නේ නැත්නම් කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසාව විතර්ක බලවත් වෙ නැගෙනග නැගෙනග ඉන්නේ නැත්නම් එයා තුලින් සතුන් මැරෙන්නේ නැහැ නේද? සොරකම් කරෙන්නේ නැහැ නේද? දැන් පැහැදිලිද ඔබට සම්මා දිට්ඨිය නිසා සම්මා සංකප්පය ඉපදෙනවා. සම්මා දිට්ඨියත් සම්මා සංකප්ප නිසා සම්මා වාචා ඉපදෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා නිසා සම්මා කම්මන්තය ඉපදෙනවා. කින්දිද පැහැදිලි නේද? ඒතර අපට සම්මා දිට්ඨියෙන් තොරව සම්මා සංකප්පය උපදවන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්ද? බෑ නේද? සම්මා දිට්ඨියෙන් තොරව සම්මා සංකප්ප ඉපදෙන්නේ නැහැ. ඇයි මිත්‍යා සංකප්පයට ඉඩ කඩ වැඩි? නේද? එහෙනම් සම්මා දිට්ඨිය ඇති කර ගැනීමෙන් තොරව සම්මා සංකප්ප උපදව ගන්න සම්මා වාචා උපදව ගන්න අපිට බෑ. ඉතින් මේ සම්මා සංකප්ප සම්මා වාචා ආදී කුසල් නැතුව මේ සිතේ පහසුවක් ඉපදෙන්නේ නැහැ. දැන් මෙහෙම හිතන්න කෙනෙක් ඉන්නවා රළු අකුසල විතර්ක බලවත් වෙලා වෙලා අකුසල වචන පාවිච්චි කරනවා. ගෙදරක කියන්නකෝ අම්මාට වේවා තාත්තට වේවා දෙමාපියන් ළමයන්ට වේවා තරහා ඉපදිලා ඒක පාලනය කරන්න බැරුව තරෙන් කෑ ගහනවා. ඒතර ඒ වචනේ මුල් වෙලත් ඒ අයට පීඩාවක් එනවනේ. නේද? පීඩාවක් එනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ අපට පීඩා කරන සිතුවිලි, වචන, කායික ක්‍රියා ඒ හැම එකක්ම ඉපදෙන්නේ අනවබෝධයේ. කුමක්ද අනවබෝධයේ? මේ අකුසලයේ මේ කුසලයේ. මේ අකුසලෙන් දුක් උපදවනවා. මේ කුසලයෙන් තමයි සැප උපදවන්නේ. මේ වැටහීම අප තුළ අප දැකලා නැහැ. අප තුලින් අපි දකින්න ඕනේ. මේව පොතපතෙන් නම් කට්ටිය ඉගෙන ගන්නවා. ඔයගොල්ලෝ දන්නවනේ. ඔයගොල්ලෝ නොදන්න දෙයක් නෙවෙයි මම මේ කතා කරන්නේ. නමුත් Taman තුල ඒක පහසුව නැහැ. නේද? Taman තුලේ පහසුව නැහැ. පහසු නැත්තේ ඇයි? අර අකුසල විතරක අකුසල සහගත ස්වභාවයන් තියෙනවා. සරවේ ටික තුවාලේ තියෙන තාක් බේත් හිත අතපත කක ඉරිට බෑ. අපි බෙහෙත් වල නමක් දන්නවා. ඒකේ තියෙන කිමිකල් එකක් දන්නවා. ඔක්කොම දන්නවා. සමහරට මතු පිටින් ගාගෙනත් ඉන්නවා. ඇතුලේ සරවේ ටික තියෙනවා නම් සරවේ ඉන්න විස බීජෙත් තියෙනවා නම් මතු පිටින් බීජ ගෑමත් වැඩක් නැහැ. නේද? ඒ වගේ තමයි මේ සිතේ අභ්‍යන්තරයේ තියෙන ස්වභාවය අප නොදක බාහිරින් අපි ඒක දැනගෙන හිටියට වැඩක් නැහැ. ඒ පොතපතේ දැනුම සහ වෙනත් විදිහකින් අපි බාහිරින් අපිට තියෙන මේ දැනුම මතකය සැප සැපවත් ජීවිතයකට ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මේ ඉගෙන ගන්න ධර්මය තමන් තුළ ගලපා තමන්ගේ ජීවිතය තුළ ඒ ක්‍රියාත්මක වෙන විදිය තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉතින් මේ විදිහට යම් කෙනෙක් කුසල අකුසල තේරුම් ගත්තොත් ඒවයේ විපාක ඒවයේ කුසල අකුසල මූලයන් තේරුම් ගත්තොත් තමා තුළම අකුසල විතර්ක බැහැර වෙලා කුසල විතර්ක උපදව ගන්න පුළුවන්. මිත්‍යා වාචා බැහැර කරගෙන සම්මා වාචා උපදව ගන්න පුළුවන්. මිත්‍යා කම්මන්තේ බැහැර කරගෙන සම්මා කම්මන්තේ උපදව ගන්න පුළුවන්. ඒ මට්ටමට යම් කෙනෙක් උත්සාහ කළොත් ඒ මට්ටමට යම් කෙනෙක් උත්සාහ කරනවා. උත්සාහ කරොත් ඒ මට්ටමේදීම ලොකු සැපයක් තියෙනව නේද? ලොකු සුවයක් තියෙනවා. ඒ විදිහේ සුවයක් ලබන කෙනා නරක ජීවන රටාවක් අනුගමනය කරන්නේ නේද? ජීවත් වෙන්න නරක දේවල් කරන්නේ නැහැ. එයාගේ ආජීවය හොඳයි. හොඳ ආජීවයක් යට තියෙනවා. එතකොට සම්මා ආජීවියත් ළඟ තියෙනවා. ඉතින් ඒ විදිහට එයා කටයුතු කරනකොට එයාට ලොකු වීරියක් ඕන නේද? ඈ ලොකු වීරියකින් තමයි ওই වගේ දුරක් එන්න තියෙන්නේ. හීන වීරියෙන් බෑ. මොකද්ද ඒ වීරිය? නූපන් අකුසල් උපදවන්න නැතු ඉන්න ඕනේ. උපන් අකුසල් ප්‍රහාණය කරගන්න ඕන. හ්ම්? නූපන් කුසල් උපදවන්න ඕන. උපන් කුසල් වඩන්න ඕන කියන අදහස එක ඒ සඳහා තියෙන වීරිය. ඒ වීරිය ඒ සතර සම්‍යක් ප්‍රදන් වීරිය සමග තමයි මේ වගේ මේ ගමන යන්න තියෙන්නේ. එතකොට මේ විදිහේ වීරිය සහිතව වාසය කරනකොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය කියන ධර්මයන් ඉපදිලා. එයා තුළ සම්මා වීරිය තියෙනවා. ඉතින් ඒ විදිහට උත්සාහ කරන කෙනා ඒ උත්සාහය දිගින් දිගටම දිගින් දිගටම පැවැත්වුවේ බාහිර ලෝකයට හිත යොමු කළාද තමාට හිත යොමු කළාද තමාට හිත යොමු කරගෙනයි නේද බාහිර ලෝකෙට හිත යොමු කරගෙන කොහොමද බලන්නේ අරය මට බැන්න අරය නිසා මට පීඩාවක් ඇති වුණා අරය මට අසාධාරණයක් කළා ඒ බාහිර ලෝකයට හිත යොමු කළ බලන කෙනා එයාට සම්මාදිටිය ඇති වෙන්නේ නැහැ ඇයි තමා තුල නෙවෙයි විමසන්නේ තමා තුල හිත යොමු කරන් බලන කෙනා තමයි සම්මාදිටි සම්මා සංකප්ප ආදී උසස් ගුණයන් උසස් කුසල් උපදවන්න. ඒතර ඒ වගේ සම්මාදිටි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන කුසල් තමා තුළ උපදවගත්ත කෙනා ඒ සියලු කුසල් උපදවගත්තේ තමා දෙසට යොමු කරගත් සිටින් යුක්තව වාසය කළා. තමා ගැන විමසල් බලන්න. එතකොට ඒ විදිහට තමා ගැන විමසා බලද්දී තමාගේ කායික ක්‍රියා විමසලා බලනවා, තමාගේ කාය ගැන විමසලා බලනවා, තමාගේ සිත ගැන විමසලා බලනවා. තමාගේ සිතින් තමාගේම කයේ ස්වභාවය, තමාගේ සිතේ ස්වභාවය විමස විමසා බලනවා බුදුරජාන් වහන්සේ වදාළ විදිහට. ඒ සඳහා තමයි අසුබ භාවනාව කරන්නේ, මරණ සති භාවනාව කරන්නේ, මෛත්‍රී භාවනාව කරන්නේ, ආහාරය පිළිකුල් සංඥා වඩන්නේ, ඒ ආදී භාවනා කරන්නේ ඒ සඳහායි. දැන් බලන්න මරණ සති භාවනාව වඩන කෙනා තමාට යොමු වෙලානේ බලන්නේ. තමා තමා ගැනනේ විමසලා බලන්නේ. ඒ වගේ තමාටම යොමු වී තමා ගැනම තමාගේ සිත ගැන තමාගේ කය ගැනම විමස විමසා බලද්දී තමයි ඒ සම්මාදිට සම්මා සංකප්ප ආදී කුසල් උපදින්නේ. ඒ විදිහට ඒ කුසල් උපදිද්දී තමා ගැන විමසා බලද්දී සිහිය ක්‍රමක්‍රමයෙන් ඉපදිලා සිහිය බලවත් වෙලා සිහිය පිහිටනවා. කොහෙද සිහිය පිහිටන්නේ? දැන් තමාගෙනම විමස විමසා බලනවා ධර්මයේ. ඒ විදිහට විමස විමසා බලද්දී සම්මාදිටි සම්මා සංකප්ප ආදී ධර්මයන් ඉපදෙන්න ඉපදෙන්න සිහිය ඉපදිලා සිහිය බලවත් වෙලා. සිහිය බලවත් වෙනවා. කොහෙද සිහිය පීටන්නේ? කායानुපස්සනාව, වේදනනුපස්සනාව, චිත්තානුපස්සනාව මේ කියන ධර්මයන්හි හිත පිහිටනවා. සිහිය පිහිටනවා. ඒ විදිහට සිත කායනුපස්සනාවේ ආදී ධර්මයන්හි පිහිටනකොට ඒක තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. සතිපට්ඨානයේ සිත පිහිටනකොට සිතට පහසුවක් රැකවරණයක් ඉපදෙනවා සිත පහසුවෙන් ආරක්ෂා වෙනවා රැකවරණය සැලසෙනවා. සිතේ අර බලවත් අකුසල් වලට ඉඩක් නැහැ බලවත් වෙන්න. සිතේ තියෙන අකුසල් බලවත් වෙලා වැඩෙන්න ඉඩක් නැති වෙලා යනවා. පාලනය වෙනවා. ඇයි සම්මා දිට්ඨිය යුක්තවනේ අපි කටයුතු කරන්නේ? නේද? සම්මා දිට්ඨිය යුක්තව ඒ කටයුතු කරන්න. ඉතින් ඒ විදිහට කුසල් වඩද්දී සම්මා සතිය ඉපදෙද්දී සම්මා සමාධිය ඇති වෙනවා. මේ විදිහට නිවන් මඟ එහෙම නැත්නම් ධර්මයේ පුරුදු කරද්දී ඒ පුරුදු කරන කෙනා තමා තුළම කුසල අකුසල අඳුර ගන්නවා. කුසල මූලයේ අකුසල මූලයේ අඳුර ගන්නවා. සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආදී දේ තමා තුළම අඳුර ගන්නවා. මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත තමන් තුළම අඳුර ගන්නවා. ඒ අකුසලයට අදාළ සියලු දේවල් අතහැලා දානවා, කුසල් වඩනවා. ඒ විදිහට එයා පුරුදු කරනකොට සම්මා ආජීවයේ සම්මා වායාමයේ මේ හැම එකක්ම තමා තුළම අඳුරනවා යා. ඒ මට්ටමටම තමා තුළ කුසල අඳුරද්දී කායනුපස්සනාව අඳුරනවා. කායනුපස්සනාව මෙයයි කියලා එයා තමා තුළම අඳුරනවා. කායනුපස්සනාව මෙයයි කියලා එයා තමා තුළ තේරුම් ගන්නකොට සිහිය හොඳින් පිහිටලා සිහිය පිහිටන්නේ නැති කෙනාට කායනුපස්සනාව අඳුරන්න බෑ. ඉතින් ඒ විදිහට කායනුපස්සනාව තුළ හොඳින් පවතිනකොට සම්මා සතිය බලවත් වෙනවා. නීවරණ බැහැර වෙනවා. නීවරණ වලට මෙතෙක් ගමනක් එන කෙනා නීවරණ වලට ආහාර සපයන්නේ නැහැ. නීවරණ වලට ආහාර සපයන්නේ නැහැ එයා. ඒ විදි දුරක් එන කෙනා. නීවරණ වලට ආහාර නැති නිසා නීවරණ දුබල වෙනවා. නීවරණ දුබල වෙන්න වෙන්නේ නීවරණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතර ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? නීවරණ දුබලයි මක් නිසාද නීවරණ වලට ආහාර සපයන්නේ නැහැ. මොනවද නීවරණ වලට ආහාර කියලා කියන්නේ? ප්‍රනීත වූ රූප ගැන, ශබ්ද ගැන සිහි කරනවා, අගේ කරනවා, වර්ණනා කරනවා. කන බොන දේවල් වර්ණනා කරනවා. ඒ වගේ දේවල් තමයි නීවරණට ආහාර. එහෙම නැත්නම් අහවලා මට බැන්න ගැහුවා. ඒ වගේ දේ සිහි කරනවා. දැන් අපි ඒවට ඉඩක් දෙන්නේ නැතු නේද මේ වගේ දුර ගමනක් ආවේ? නේද? ඒ නීවරණට ආහාර සපයන්නා වූ සිතුවිලි අදහස් බැහැර කරමින් ඒවා නිරුද්ධ කරමින් අපි ආපු ගමනක්. ඒතර නීවරණට ආහාර නැහැ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ වලට ආහාර දුන්නේ නැහැ අපි. ඉතින් ඒ වගේ දුරක් එදී නීවරණ වල දුබල වෙනවා. නීවරණ යටපත් වෙනවා. අලුත් සිතක් ඉපදිලා. සිත නැවුම්. ඒකට කියනවා ප්‍රමුදිත බව. ප්‍රමුදිත භාවයෙන් යුක්තව සම්මාදිට්ඨියට අදාළ ධර්මයන් පුරුදු කරනවා දැන් එතකොට. සම්මා සංකප්ප සම්මා වාචා ආදී ධර්මයන් යා පුරුදු කරනවා. යම් කලකදී ආයේ ධර්මයන් තුල ස්ථිරව පිහිටන කලක් එනවා. ඒ Taman පුරුදු කරන්නා වූ සම්මා දිට්ඨියට අදාළ ධර්මයන් තුල ස්ථිරව පිහිටන කලක් එනවා. ආපස්සට හැරෙන්නේ නැති කලක් එනවා. ඒතර යා නිවන් මඟට පැමිණිලා නිවන් මඟෙන් බැහැර නැහැ. ඒතර යාට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන ධර්මයන් යා තුල තියෙනවා. නිවන් මඟට පැමිණිලා සම්මා සමාධිය වඩන්න පටන් ගන්නේ. ඒ විදිහට කලක් යද්දී ප්‍රමුදිත භාවය බලවත් වෙනවා. ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතියෙන් යුක්තව ඒ මඟ වඩද්දී පස්සද්ධිය ඇති වෙනවා. ඊටාම සැපසේ එයාට භාවනා කරන්න පුළුවන් කලක් එනවා. යම් කලකදී යාට කාමයන් බැහැර කරගෙන නීවරණ බැහැර කරගෙන බලවත් සමාධියට එන්න පුළුවන් පළවෙනි ධානයට එන්න පුළුවන් කලක් එනවා. ඒතර යා තුළ සම්මා සමාධිය ඉපදිලා. ඒ මට්ටමට ආපු කෙනා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග 8ක් තමා තුළ උපදවා වඩන කෙනෙක් බවට පත් වෙලා. ඒ අංග 8ෙන් යුක්ත මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය විදිහට අපට භාගතුන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ. ඒ මාර්ගයේ ආරම්භයේ විදිහට සම්මා දිට්ඨිය අතිශය වැදගත් මූලික මාර්ගාංගය ඒ සම්මා දිට්ඨියෙන් තොරව සම්මා සංකප්ප සම්මා වාචාදී එක මාර්ගාංගයක්වත් වැඩින්නේ නැහැ. ඒකයි භාගතුන් වහන්සේ මේ සම්මා දිට්ඨිය අතිශයින් වැදගත් වහ වහ උපදවගත යුතු කුසලයක් විදිහට පෙන්වා දෙන්නේ. බලන්න සම්මා දිට්ඨියෙන් යුක්ත වූ කෙනා තුළ සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන සියලු කුසල් ඉපදෙන්න පටන් ගන්නවා. ඒ ඔක්කොම කුසල්. ඒ නිසා මේ සම්මාදිට්ඨියෙන් යුක්ත ඒ අංග 8න් යුක්ත මාර්ගයට භාගතුන් වහන්සේ කුසල රාශිය කියලයි හඳුන්වන්නේ. කුසල රාශිය කියලයි හඳුන්වන්නේ මේ මාර්ගය. ඒ මඟට පැමිණීම පිණිස ඒ මඟ උපදවා වැඩිම පිණිස අපට උපකාර වූ ධර්මයේ කුමක්ද? කුසල් අකුසල් ගැන මූලික අවබෝධය නේද? කුසල් අකුසල් ගැන මූලික අවබෝධයක් නැතුව අපිට මේ ධර්මයේ පුරුදු කරගන්න බෑ නේද? ඒ නිසා කුසල් අකුසල් ගැන කුසල විතරක අකුසල විතරක ගැන අප ඉගෙනගත් මේ ධර්මයන් යලි යලි අහලා ඒවා මතක තියාගෙන ඒවා කුසල් අකුසල්සේ දරාගෙන තමන් තුළම තමන්ගේ සිතේම මේ කුසල විතරක අකුසල විතරක හඳුන ගන්න උත්සාහ කරන්න. කුසල විතරක අකුසල විතරක නිසා තමන්ගේ සිතේ ඇතින බලපෑම අඳුර ගන්න. එතර ඔබට තේරෙයි අකුසල විතරකින් කවදාවත් සැපක් සොම්නසක් නැහැ. ඒකාන්තයෙන් දුරු කරන්න ඕනේ. මේ තාක් දුක් විඳනන් දුක් වෙන්නේ අකුසල විතරක නිසා කියලා ඔබට තේරෙයි. ඉතින් මේ මට්ටමට උත්සාහ කරන කෙනා තමන්ගේ ජීවිතය ජයග්‍රහණය කරන්න සමර්ථ වෙනවා. ඉතින් අපි සෙත් පතනවා මේ කොයි කාටත් ඉගෙන ගත්තා වූ මේ උතුම් ධර්මය බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් වදාළ ධර්මයක් ඒ ධර්මයෙන් ඒකාන්ත සුවය ලබන්න දෙව් මිනිසුන්ට පුළුවන්කම තිබෙනවා. ඉතින් අපි මේ සිළු දෙනාට සෙත් පතනවා. මේ ලැබූ දැනුම දහම් දැනුම සීලු කෙලස් දුරු වී ලබන උතුම් නිවන අවබෝධ කරන සිළු දෙනාට උපකාර වේවා.